ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම මහා විහාරය කතරගම උපාලියේ ධර්මාශ්‍රම විහාරය නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති රාජමහා විහාරය සහ මියන්මාරයේ යැන්ගුන් නුවර ශ්‍රී ලංකා මියන්මාර් බෞද්ධ මධ්‍යස්ථානයේ යන චාතුරු මහා විහාරාධිපති අමරපුර මහානිකායේ උත්තරීතර මහානායකව වැඩවිසූ ශ්‍රී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතාංශ අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍යය අපවත් වේ වදාළ අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ Thank you. අතිපූජනීය කොටගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ අපවත් වී ඊයේ දිනට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිට ප්‍රචාරය කෙරේ. ධර්මදේශනාවේ දායකත්වයේ මාළඹේ පොතු අරාව පාර පදිංචි කේ.ඒ. විපුලසේන මහත්මයා සහ දමයන්ති විපුලසේන මහත්මිය. Thank you.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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වතුන් බලාපොරොත්තු වන්නේ මේ ඉදිරි ස්වල්ප වේලාව තුල බුදුරජාණන් වහන්සේගේ ගුණයක් පිළිබඳව තමන්ගේ අවධානය සැලකිල්ල මනස යොමු කරවීමටයි බුදුරජාණන් වහන්සේ ඒසා දීර්ඝතම කාලයක සිට පාරමිතා ධර්ම සම්පූර්ණ කළසේක් ලෝකයා පාපයෙන් වළක්වලා කුසලයේහි යොදවනු පිණිසයි. උන් වහන්සේගේම ප්‍රාර්ථනා වචනයෙන් කියතොත් තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහභය මේ බෙහෙසුණු සාංශාරික දුකින් මමත් ඊතරව ලෝක සත්‍යයත් ඊතර කරවිය යුතුය කියන බලවත් ප්‍රාර්ථනාවකිනුයි උන්වහන්සේ ඒසා දීර්ඝතම කාලයක් ඔය තරම් අමාරුවෙන් දුක් විඳමින් පාරමිතා ධර්ම පිළිවි. ඒ පාරමිතා ධර්ම පිරීමෙන් අනතුරුව බුදු බවට පත්ව මේ පින්වත් කවුරුත් දන්නවා උන් වහන්සේ ලෝකයාගේ යහපත පිණිසයි කටයුතු කළේ. ඒ නිසාම උන් වහන්සේට තිබෙනවා භගවා කියලා වචනයක් ලැබිලා. ඒ භගවා කියන්නේ ඇයි භගවාති වචනං සෙත්තං භගවා පදමුත්තමං දරුගාරව යුත්තෝසෝ භගවා තේන උච්චති භගවා කියන වචනය ශ්‍රේෂ්ඨයි ඒ පදයක් උතුම් පදයක් දෙවියන් සහිත සකල ලෝක වාසීන්ගේම ගෞරවයට පූජාවට යෝග්‍ය උත්තමෙක් බැවින් තථාගතයන් වහන්සේට භගවා කියන වචනේ ලැබිලා තියෙනවා. පින්වතුනි ඒ භගවා කියන වචනය විස්තර කරන තැන අපේ විසුද්ධි මාර්ග මහා ධර්ම ග්‍රන්ථයේ කාරණා හයක් දක්වලා තියෙනවා. ඓශ්වර්ය භාග්යය, යශ භාග්යය, ශ්‍රී භාග්යය, ධර්ම භාග්යය කාම භාග්යය ප්‍රයත්න භාග්යය ඒනොත් මේ ඓශ්වර්ය භාග්යයට අයත් කාරණාවක් මෙතනට වැටෙන්නේ මොකද අද දේශනාවෙහි ප්‍රධානම මාතෘකා වශයෙන් අපට ලැබී තිබෙන්නේ සිතේ සංසුන් බව භාවනාව එයින් ලැබෙන ප්‍රයෝජනය ඔය නිසා එතන ඒ පිළිබඳව දක්වපු කරුණක් ගැනයි අපි මේ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ. ඓශ්වර්ය භාග්‍යය තමයි අර භාග්‍යවන්ත කරුණු හයින් පළමු වෙන්නේ. එයින් ඓශ්වර්ය කියන්නේ සම්පත්. ඉඩකඩම් වතු පිටි කුඹුරු යාන වාහන ගෙවල් දොරවල් ගරු නම්බු තනතුරු මේ ඔක්කොම ඓශ්වර්ය බුදුරජාණන් වහන්සේට පින්වතුනි එතන එනවා වචනය චිත්තේශ්වර කියලා ඒ චිත්තේශ්වර කියන වචනේ විග්‍රහ කරන තැන සංඝේශ්වර, ගණේශ්වර, ලෝකේශ්වර, චිත්තේශ්වර කියලා තව කරුණු කීපයක් දක්වලා තියෙනවා. ගණේශ්වර කියන්නේ පිරිස් අතරින් ප්‍රධාන උත්තමයා කියන එක ඊශ්වරයි ප්‍රධානයි ඒ ළඟට සංඝේශ්වර කියන්නේ මහා සංඝයා අතර ශ්‍රේෂ්ඨයි ලෝකේශ්වර කියන්නේ මේ ලෝකේටම උතුම් පුද්ගලෙක් ඊළඟට චිත්තේශ්වර කියන්නේ ඊට වඩා වැදගත් දෙයක්. ඒ තමයි අෂ්ටලෝක ධර්මයන්ට පින්වතුනි අකම්පිත බව. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං මේ තමයි ලෝකේ පවතින ධර්මතා අටක්. ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යස අයස පිරිස් ඇති බව පිරිස් නැති බව මේ කාරණා අටින් වලකින්නට බෑ කිසිදු කෙනෙකුට මේ ලෝකෙ. භාවනාවකින් ගන්න ප්‍රතිඵලය ඔන්න ඕකයි. භාවනාවෙන් හිත සංසුන් කරගත් විට පින්වතුනි කවර තරමේ ප්‍රශ්නයක් පැමිණියද අකම්පිතයි ඒ පුද්ගලයා. අන්න ඒකයි භාවනාවේ බලය. ලැබෙන වෙලාවල් තිබෙනවා නොලැබෙන පාඩු පිට පාඩු එන වෙලාවල් තිබෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච අයස ඊළඟට පිරිස් ඇති බව තිබෙනවා කාත් කවුරුවක් නැති වෙන වෙලාවල් එහෙම කාල පරිච්ඡේද එනවා මහ පිරිස් වට කරගෙන ඉන්න කාල Tamanට එනවා ඔය කිසිදු කෙනෙක් නැති කාලත් එනවා ඔය දෙකටම සමසේ මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ නින්දා පසංසාච සුඛංච දුක්ඛං නිന്ദා අපහාස ගර්හා ලැබෙන කාල එනවා. ඒ වගේම ප්‍රශංසා පිට ප්‍රශංසා ගලාගෙන එන කාල පරිච්ඡේද තියෙනවා. සුඛංච දුක්ඛං ලෙඩක් දුකක් නෑ බොහොම නිරෝගී සම්පත්තිය තියෙන කාල. ඒ වගේම දුක්ඛං විවිධාකාර අසනීප කරදර කම්කටොළු රෝගාබාධ ඕ ආයින් පිරුණු කාල එනවා කාටත්. ඔන්න ඔය කරුණු අටට ඒ කිව්වේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං ඔන්න ඔය කවස්ථා අටට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන භාවනාවෙන් ගන්න ප්‍රයෝජනේ ඒකයි ඔය කරුණු අටට කෙනෙක් අකම්පිතව ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයා තමයි භාවනාවක් කරන එක්කෙනා භාවනාවක් තුළින් හිත හදාගත්ත එක්කෙනා ඔහු තමයි. නමුත් දැන් අපට පැහැදිලිව පේනවා අපි අතර කවුරුත් භාවනා කරනවාය කියලා කියනවා. නමුත් සුළු කරුණකටත් කුපිත බවට පත් වෙනවා. කෝපයට පත් වෙනවා, කලකිරෙනවා, පසුබහිනවා. එතකොට එයින් තේරෙන්නේ භාවනාවක් එයා කටින් කිව්වට හරියට කරලා නැහැ. හරියට භාවනාවක් කළා නම් හිතේ පුදුම සංසුන් බවක් කවර කෙනෙක් බැන්නත් නිඳා කළත් අපහාස කළත් කරදරයක් වුණත් අලාභයක් වුණත් ඇඟටවත් දැනෙන්නේ නෑ ඒකේ තරමට ඒ පුද්ගලයා හිත හදාගෙන අන්න ඒක තමයි උත්තරීතර ගුණය ඔය ගුණ අටත කියනවා తాදී ගුණ කියලා తాදී ගුණ කියන කියන්නේ රහතන් වහන්සේලාගේ ගුණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටයි ඔය ගුණ ඊතා ඉහළ මට්ටමකින් තියෙන්නේ. අන්න ඒ අනුව පින්වත්නි මෙන්න මේ කාරණා අටට අටලෝ දහමට අකම්පිතව ඉන්ට පුරුදු වීම තමයි භාවනාවෙන් කරන්නේ. බයක් ඇති වුණත්, ශෝකයක් ඇති වුණත්, දුකක් ඇති වුණත් මොහකටවත්ම නෑ ඒ පුද්ගලයාගේ හිතේ චංචල බවක්. ඒක ඇති කර ගන්න පුළුවන් භාවනාවෙන්මයි. භාවේති කුසල ධම්මේ ආශේවති වඩ්ඩේති ඒතායාති භාවනා. භාවනාව කියන්නේ කුසල ධර්මයක හිත නවත්වා ගැනීමටයි. හිත පවත්වා ගැනීමටයි. ඒ භාවනාව ලද විට ඒ පුද්ගලයා බොහෝම ඉහළ මට්ටමක දියුණුවකට යනවා. අද අපි දන්නවා බොහෝ විට භාවනාව වර්ධවා කරන අය වැඩි. පොතපත පිළිබඳව ගැඹුරු දැනුමක් නැහැ ධර්මයේ පිළිබඳව. ආචාර්යවරුන්ගේ ඇසුරක් ලබා ගන්නේ නැහැ. ඇසුරක් ලබා ගැනීමට යෝග්‍ය ගැඹුරු භාවනාව ගැන දැනුමක් ඇති. ඇත්තෝත් ලෝකෙ බොහොම දැන් හිඟයි. අන්න ඒ නිසා තමයි භාවනා කළාට මොකද සමාජයේහි සංවරශීලී බව අඩු වෙලා තියෙනවා. දැනුමෙන් කරන්නේ අවබෝධයක් ඇති කරගෙන භාෂාවක් ශාස්ත්‍රයක් විද්‍යාවක් කලාවක් ඒ අනුව ඒ පුද්ගලයා හිතත් එක අරමුණක තබාගෙන යමක් කරන්න පුළුවන් තත්වයකටපත් වෙනවා. හිත එක අරමුණක තියාගන්න පුළුවන් එක්කිනාටයි පින්වතුනි භාවනාවක් කරලා ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙම නැත්නම් උගත් කමින් විතරක් ඒක හරියන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි ගුරුවරුන් ඇසුරු කිරීමෙන්ම පමණක් හරියන්නේත් නැහැ. ඒ අනුව බලනකොට අපට මේ භාවනාවෙන් උපදින උපදින ආත්මයක් පාසා ලබාගත හැකි විශේෂත්වයක් තියෙනවා. උද්ඝටි තඥ විපංචි තඥ ඤෙය්‍ය පද පරම උද්ධටි ප්‍රඥ පුද්ගලයායි කියන්නේ යමක් දැක්ක විගසම අහපු විගසම බලපු විගසම ඒ දේ පිළිබඳව નિયමම අවබෝධයේ තේරුම ඇති වෙනවා. පාදමක් කියා දුන්නත් ඒක නිම වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. කවර දෙයක් ගැන වුණා ශනිකව අවබෝධ කරගන්න ගතිය. තේරුම් කරගැනීමේ නුවණ. ඒ තමයි උද්ධටි ප්‍රඥ පුද්ගලයා. ඒ බඳු පුද්ගලයෝත් ලෝකෙ හිටියා. දැන් සාරිපුත්ත ඒ කිව්වේ උපතිස්ස මානවකයා. යේ ධම්මා හේතු බබවා තේසං හේතු තථාගතෝ ආහ. ඔය ගාථා පද දෙක කියනකොට පින්වතුනි උතුම් වූ සෝවාන් ඵලයටපත් වෙලා නිමයි. ඊළඟට කෝලිට ඒ කිව්වේ මුගලන් හාමුදුරුවෝ ගිහි කල ඔය ගාථාවේ ඉතිරි පද දෙකක් කියලා නිම වෙනකොට සෝවාන් ඵලයටපත් වෙලා නිමයි. ඔය වගේ පින්වත් ශනිකව රහත් බවටපත් වූ උතුමන් හිටියා. මේ පින්වතුන් දන්නවා බාහිය දාරුචීරිය කියලා ආජීවකී බුදුරජාණන් වහන්සේ දැක්ක බණපද හතරයි ඇහැව්වේ ඒ බණපද හතර අහලා නිම වෙනකොටම මේ ඇඟේ නිසි වස්ත්‍රයක්වත් නැති කොළ අතු වලින් විලිවහගෙන හිටිය මේ නිගණ්ඨයා නැත්නම් ආජීවකයා උතුම් වූ රහත් ඵලයටපත් වුණා. මොකක්ද බණපද හතර? දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිෂ්‍යති කියන බණපද ටික මේ බණපද ටික කියලා නිම වෙන විටම දිත්තේ දිත්තමත්නම් සුතේ සුතමත්නම් මුතේ මුතමත්නම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් බලන්ද සසර කොයිතරම් භාවනා කළා තිබුණු කෙනෙක්ද මේ බණපද හතර කියලා නිම වෙන විටම පින්වතුනි බාහ්‍ය දාරුචීරිය උතුම් වූ රහත් ඵලයටපත් වුණා. අන්න ඒ තමයි උද්ඝටිතඥ පුද්ගලයෝය කියලා කියන්නේ. විපංචිතඥ පුද්ගලයෝය කියන්නේ විස්තර සහිතව අහ කියාගෙන ඉගෙනගෙන මාස 7-8ක් අවුරුද්දක් හමාරක් එහෙම අවදෙන දැනගෙන අවබෝධ කරගන්න පුද්ගලයා ධර්මයේ වුණත් වෙනත් ශබ්ද ශාස්ත්‍රයක් වුණත් ෂණිකව අවබෝධ කරගන්න බෑ නමුත් විස්තර කතා බස් කරලා සාකච්ඡා කරලා තේරුම් ගන්න. ඒ විපංචේ තත්ත්ව පුද්ගලයා. නෙය්‍ය පුද්ගලයායි කියන්නේ අවුරුදු 7 8ක් 10ක් 15ක් 30 40ක් වෑයම් කළා ආශ්‍රය කළා ඵලපුරුදුකම් ඇති කරගෙන කාරණා තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා ඒ තමයි ඤෙය්‍ය පුද්ගලයායි කියලා කිවි පදපරම පුද්ගලයා හතරවැන්න පදපරම පුද්ගලයායි කියන්නේ පින්වතුනි මේ ආත්ම භාවයේදී මොනතරම් වෑයම් කළද ඒ කාරණේ ඉගෙන ගන්නවත් බෑ බෑ ඒ කාරණේ අවබෝධ කර ගන්නවත් තීක්ෂණ බුද්ධියක් නෑ උපතින්ම අරගෙන ඇවිදී ඒකයි හේතුව ඔය කියන කාරණා හතරට අපිත් අහු වෙනවා එක්කෝ උද්ඝටිතඥ විපංචිතඥ ඤෙය්‍ය පදපරම මෙතන උද්ඝටිතඥ පුද්ගලයායි කිව ක්ෂණකින් බණ රහත් වෙන අය සංසාරේ ඔය බණ භාවනාදී දියුණු කරලා. ඒ වගේම පින්වත්නි සමහර කෙනෙක් ඉන්නවා. මොනතරම් දැන උගත්කම් තිබුණත් වෙහස මහන්සි වුණත් අනේ ප්‍රතිඵලයක් ගන්න බොහෝම කල් යනවා. වැඩක් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නොවිඳිනා දුක් විඳලා නිම වුණාට පස්සේ. මහා දුක් විඳලා තාඩන පීඩනවලට මැදි වෙලා අපමණ කරදර මැද කාලයක් වද බිඳලා අවශ්‍ය කාරණේ අවබෝධ කරගන්න අවශ්‍ය දේ තේරුම් කරගන්න අය ඉන්නවා. ඒ තමයි අර අපි කිව්වේ ඤෙය්‍ය පුද්ගලයෝය කියලා. එයට ඊට කදිම කතාවක් අපේ බණ පොතපතේ සඳහන් වෙනවා. අංගුත්තර නිකාය තික නිපාත අට කතාවේ දීඝ නිකාය සත්‍ය විභංග සූත්‍ර අටුවාවේ මේ කාරණේ දක්වලා තියෙනවා. තිස්ස මහරාමේ හිටිය මහා ශීව කියලා මහතර නමක්. උන් වහන්සේ බොහෝම දැනුගත් හිමිනමක්. මේ මහා ශීව තෙරුන් වහන්සේ පින්වත්නි අපට නම් හිතාගන්නත් බෑ දවසකට ධර්ම පන්ති 18කට උගන්වනවා. උදේ හිටන් රෑ වෙනකනුත් රෑ මධ්‍යම යාමේ වෙනතුරුත් පැය හමාර බැගින් එක එක භික්ෂූන් වහන්සේලාට භාවනා පිළිබඳ ඊළඟට ධර්මයේ පිළිබඳව අට කතා සහිතව කටපාඩම් මහතෙර නමක් මහා සීව මහතෙරුන් වහන්සේ උන්වහන්සේ පින්වත්නි භාවනා පිළිබඳව ගෝලයින්ට උගන්වලා පුරුදු කරලා මාර්ගඵල ලැබූ රහතන් වහන්සේලා 30000 ගණනක් ඉඳලා තියෙනවා. අවුරුදු 60ක් තිස්සේම කළේ ඒකයි. මහාන වෙච්ච දවසේ පටන් ඉගෙන ගන්න නිම වෙලා ওই වැඩේ තමයි කළේ. මේ වගේ මහා පුදුමාකාර චරිතයක් උන්වහන්සේගේ ගෝලයන් අතර ධම්ම දින්න කියලා හිමිනමක් හිටිය. බොහොම දක්ෂ රහත් නමක්. උන්වහන්සේ දවසක් බැලුව තමන්ගේ ගුරු හාමුදුරුව ගැන. මහා ශීව මහරහතන් වහන්සේ ගැන. බලනකොට දැක්ක අනේ අපේ ගුරු හාමුදුරුව තාම නෑනේ රහත් වෙලා. ධ්‍යාන සමාපatti උපදවලා තියෙනවා. ඔක්කොම කෙලෙස් යටපත් වෙලා තියෙන්නේ. කෙලෙස් උදුරා දැමීමක් නැහැ. ඒ වුණාට උන් වහන්සේ කෙලෙස් යටපත්ව පවතින බැවින් මම රහත් නමක්ය කියන දෘෂ්ටියෙන් ගත කරන්නේ. අපි 30000 ගණනක් ඉන්නවා ගෝලියෝ රහත් වෙච්ච අය. මාර්ගඵලලාභින් ධ්‍යාන සමාපatti උපදවගත් අය තව කොටිකුත් ඉන්නවා. මම මගේ ගුරු හාමුදුරුවන්ට කාරණේ අවබෝධ කරවන්න ඕනේ. එහෙම කල්පනා කරගෙන පින්වත්නි මේ ධම්මදින්න තෙරුන් වහන්සේ තරුණ භික්ෂුණම රහත් නම ඉරිදි බල ඇතුව රහත් වෙච්ච කෙනෙක්. ඒකයි දිවසින් දැකලා දැනගත්තා. ගුරු හාමුදුරුව දකින්ද තිස්ස මහරාමෙට ආවා. ඇවිදින් අනේ බැලුව දවසක් හමාරක් හරියට හැමතිස්සෙම උගන්වනවා. එක පන්තියක් නිම වෙලා නැකිටිනකොට තව පිරිසක් වාඩි වෙලා. ඒ ළඟට උන්වහන්සේ ආයෙත් ඉඳ ගන්නව උගන්වනවා. ඔහොම දවසක් හමාරක් බල්ලා ගුරු හාමුදුරුව වෙතට ගියා ධම්මදින්න හාමුදුරුව. තවත් කීප නමක් ඒ එක්ක හිටියා. මහා ශීව හාමුදුරුවන්ට වැඳා වැඳලා අහනවා ස්වාමීනි ගුරු දේවයන් වහන්සේ මට මේ ධර්මයේ පිළිබඳව ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබ වහන්සේ සමග සාකච්ඡා කරලා දැනගන්න. මට ඒකට වෙලාවක් තියෙනවද? එවත්නි ධම්ම දින්න දැන් නම් වෙලාවක් නැහැ. දැන් මේ අර පේනවා ඇති ඔබ වහන්සේට ශිෂ්‍ය පිරිසක් වෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ අන්තිමට ඇහැව්වා එහෙමනම් ස්වාමීනි මම දවල් අසවල් වෙලාවට හවසට රැයට අන්තිමට ඇහුවා පින්ඩ පාතේ යන්න හදන වෙලාවටවත් අහන්නද ඒ වෙලාවටත් ප්‍රශ්න අහන්න ඉන්නවා ඔයින් මෙයින් බලනකොට මේ හාමුදුරුවන්ට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් හදාගන්න නෑ කාලයක්. කාරණේ ඇත්ත මේ අසත්‍යයක් නෙමේ කිවි. මේ ගෝල හාමුදුරුව ධම්මදින්න හාමුදුරුවත් ඒක දන්න. එතෙන්දි ගෝල හාමුදුරුව කල්පනා කරගත්ත දැන් හොඳයි උන් වහන්සේ සංවේගයටපත් කරන්න. ඒකට හොඳ වෙලාව කියලා අහනවා ස්වාමී ගුරු දේවයන් වහන්සේ අපි 30000 ගණනක් ඉන්නව ඔබ වහන්සේගේ ගෝලියෝ. ඔබ වහන්සේ දැන් රහත් වෙලාය කියලා රහත් නොවි ඒ අරමුණෙන් ගත කරනවා. ස්වාමීනි දැන් ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න මං ආවේ. නමුත් ඔබ වහන්සේ ගත් කටටම ප්‍රකාශ කළේ නෑ මට වෙලාවක්. කොයි වෙලාවකවත් නෑ කාරණයක් ඇත්ත ඒක මට තේරෙනවා. මගේ දැන් ප්‍රශ්නේ ඒකයි. මම මේ ප්‍රශ්නේ අහන්න නෙමෙයි ආවේ. වෙන ප්‍රශ්න ගණනක් අහන්නයි ආවේ. ඒවට වෙලාවක් නැති බව දැනගත්තයින් පස්සේ මගේ හිතට අලුත් ප්‍රශ්නයක් මතුණා. ඔබ වහන්සේගෙන් අහන්න. ස්වාමීනි ගුරු දේවයන් වහන්සේ මහා ශීව මහතෙරුන් වහන්සේ ඔබ වහන්සේට අපවත් වෙන්න වෙලාවක් තියනවද? මේ අණුව බලනකොට අපවත් වෙන්නවත් මැරෙන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා ඔය වගේ ප්‍රශ්න ගොඩ ගහගෙන අරකටත් වෙලාවක් නෑ නෑ මේකටත් වෙලාවක් කිය කියා ඉන්න ඔබ වහන්සේ බඳු කෙනෙකුගෙන් මට උවමනා නෑ උත්තර කියලා ධම්ම දින්න ගෝල නම අහසට පැන නැගිලා රශ්මි ධාරාවක් විහිදුවාගෙන යන්න ගියා එතකොට අන්න මහා ශීව හාමුදුරුවන්ගේ හිත වෙනස් වුණා. මේ ගෝලය ඇවිදින් තියෙන්නේ මගෙන් ප්‍රශ්න අහන්න නෙමෙයි. මම රහත් වෙලා නැති නිසා මාව සංවේගයට පත් කරන්නයි ඇවිදින් තියෙන්නේ. ඔය ගිය පිළිවෙලිනුත් තේරෙනවා අහපු කාරණේනුත් පේනවා. මැරෙන්න වෙලාවක් තියෙනවද කියලා මගෙන් ඇහැව්වා. කවදාක්වත් ගෝලයක් මගෙන් එහෙම අහලා නැහැ. අහන සිරිතකුත් නැහැ. තව වචනයක් කිව්වා ඒක තවත් මගේ හිතට වේදනාවක් ස්වාමීනි ගුරුදේවයන් වහන්සේ ඔබ වහන්සේ හරියට පාපිස්සක් වගේ කිව්වා. පය පියදාගෙන කවුරු කවුරුත් යනවා පාපිස්ස එතනමයි. පාපිස්සෙහි 아무තු දියුණුවක් නැහැ. ඒක එතනම. යන්නේ නාය දෙපය පියදාගෙන යනවා. ඔබ වහන්සේත් ඒ වගේ කියලයි මට කතා කළේ. හැමෝම ඔබ වහන්සේ වෙතට එනවා බණ දහම් ඉගෙන ගන්නවා භාවනා පුරුදු වෙනවා බණ භාවනාදී කරනවා රහත් මගට මාර්ගඵලවලට ධානවලටපත් වෙනවා යනවා ඔබ වහන්සේ උගන්වනවා විතරයි රහත් වෙන එක මට අමාරුවක් නෑ ඒ නිසා මම දැන් ගිහින් අද රැයට භාවනා කරලා හෙට උදේට එනවා රහතන් වහන්සේ නමක් හැටියට මෙතෙනට එහෙම කල්පනා කරගෙන ගාමන්ත පබ්බහාර කියන එක්තරා කැලෑ හොදකට ගියා මහා සීව හාමුදුරු. හැන්දෑ අර ගෝලියෝ බලාගෙන හිටියා. ගුරු හාමුදුරුව දෙපට සිවුර ගත්ත, තනිපට සිවුර පොරව ගත්ත, පාත්‍රය ගත්ත, වටහපත ගත්ත, පාසඟල ගත්ත, පසුම්බිය ගත්ත පිටත් වුණා. හිතාගත්ත මේ ළඟට යනව ඇති තව ටිකකින් එයි. ඒගොල්ල පිරිස ඉඳගෙන බලාගෙන ඉන්නවා. අනේ ගියේ ගාමන්ත පබ්බහාරයට ගිහින් අදිෂ්ඨාන කරලා භාවනා පටන් ගත්තා. එළි වෙනකන් භාවනා කළා නෑ මාර්ගයක් ඵලයක් ලැබුණේ. ඊ ළඟට උන්වහන්සේ කල්පනා කළා බෑ මට නම් ආපහු මෙහෙම යන්න බෑ. අර ගෝලයා ධම්ම දින්න මට කිව්වේ මොකක්ද? පය පිහදාන පාපිස්සක් වගේ කිව්වා. ඒ නිසා රහත් වෙලාමමයි මං යා යුතුයන්නේ. එහෙම කල්පනා කරගෙන මහා ශීව හාමුදුරුවෝ අර ගාමන්ත පබ්බහාර කියන ස්ථානයේම ඊළඟට දවස් දෙකක් ගත වෙනකොට වස් කාලේ ආවා. වස් කාලයට කලින් මේ දින දෙක තුන භාවනා කළ වස් සමාදන් වෙන්න මං යනවා විහාරයට. ඒත් හරියන්නේ නැහැ. ඊළඟට උන් වහන්සේ වස් සමාදන් වෙලා ගාමන්ත පබ්බහාර කියන තැන ආරණ්‍ය මම රහත් මේ වස් කාලයේ නිම වෙනතුරු රහත් වෙනතු කවදාක්වත් ඉඳගෙන හිටගෙන සක්මන් කරමින් මිස පිට දිග ඇරලා නිදා ගැනීමක් කරන්නේ නැහැ ඔය අදිෂ්ඨාණයෙන් තුන් ඉරියව්වෙන් ගතකරන අදිෂ්ඨාන කරගෙන වස් සමාදන් වුණා. බලන්ඩ හිත හදාගන්න භාවනා කළා මෙච්චර උගත. ගෝලියෝ දාස් ගණනක් 30000ක් කියලා අට කතාවේ දැක්විරු. තව බොහෝම හිටියා. එක එක රටවල ධ්‍යාන සමාපත්තිලාභී තෙරුන් වහන්සේලාත් මුන් වහන්සේගෙන් ඉගෙනගෙන යාමට අහසින් වඩිනවා. ඉගෙනගෙන ආපහු යනවා. ඒ తත්වයේ කෙනෙක් මහා ශීව හාමුදුරුවෝ. අන්තිමට වස් කාලේ නිමයි නෑ රහත් උනේ. කල්පනා කරගත්ත මෙච්චර වෑයම් කරලත් මට බැරි වුණා. මම මෙතනම මැරෙනවද? මම මේ කියන ප්‍රතිපත්තියෙම ඉඳගෙන හිටගෙන සක්මන් කරමින් පමණයි. තුන් ඉරියව්වෙන් යුතුව මම මෙතන භාවනා කළා පුළුවන් වුණොත් රහත් වෙනවා නැත්නම් මෙතනම මැරෙනවා මම රහත් වෙන තුරු දෙපය හොදන්නේ නැහැ ජල ස්නානයක් ගැන එතකොට කතා කරන්න දෙයක් නැහැ ඕහම කල්පනා කරගෙන උන් වහන්සේ අදිස්ථාන කරගෙන පින්වත්නි භාවනාව පටන් ගත්තා බලන්න මොනතරම් ධෛර්යවන්ත උත්තමයෙක්ද අවුරුදු 29ක් ගෙවුණා නිදාගත්තේ නෑ පිටදිග ඇරලා හිටගෙන කණුවකට හේත් වෙලා අරමිනිය ගොතල නැත්නම් බිච්චියකට හේත් වෙලා අරමිනිය ගොතාගෙන ඔන්න ඔය විදිහේ නැත්නම් හිටගෙන කණුවක් අල්ලගෙන එහෙම් පොඩ්ඩක් නිදා ගැනීමක් මිස උන් වහන්සේ පිටදිග ඇරලා බිමවත් පෙදුරකවත් බංකුවක පුටුවක ආසනයකවත් නිදාගත්තේ අන්තිමට අවුරුදු 29 ඉවරයි හෙට 30 වෙනි අවුරුද්ද ලබන උන්වහන්සේට එදා රෑ එතකොට දවස් 15ක් පොහෝ දිනයක් කල්පනා කළා අනේ දැන් මම මෙතෙන්ට ඇවිදින් අවුරුදු 30ක් වෙන්න එනවා. හෙට වෙනකොට අවුරුදු 30යි. මගේ දෙපය පැලිලා හරක් බලන ළමයි කුඹුරේ ඉන්න ඇවිදින් හීන් කටු වලින් විදලා පොඩි නූල් වලින් අර හම් ගැට ගහලා තියෙනවා මගේ දෙපයි. මිනිස්සුන්ගේ කතාවකුත් තියෙනවා. කුඹුරක් පායන කාලේ ඉරිතලනකොට අවුවට හරියට මහා ශීව හාමුදුරුවන්ගේ දෙපය වගේ කියලා. අන්න ඒ තරමට ප්‍රචලිත වුණා උන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා. එදා උන් වහන්සේට දුකක් කනගාටුවක් ඇති වුණා. අනේ මම පදපරම පුද්ගලෙක්. මම මෙච්චර ගෝලයින්ට ඉගැන්නුවා නමුත් දැන් මෙතන භාවනා කරලම දැන් මේසා කාලයක් වෙනවා. මගේ වයසත් දැන් අවුරුදු 90කට එහා මෙහා ගණනක්. මා පුළුවන් කාලිකලේ මේකයි. එහෙම සක්මන් කරනකොට උන් වහන්සේට ඇඬුණා. අනේ මම නම් මේ ආත්මේ රහත් වෙන්න බැරි කෙනෙක් මං කොච්චර වදවින්දද මේ අවුරුදු 30ක් පුරා ඒ බලනකොට අර හඳ හොඳට පැහැදිලිව පේනවා බලාකුළු එහා මෙහාට තල්ලු වෙලා. එතකොට සතුටක් ඇති වුණා අර හඳද වඩා පිරිසිදු නැත්නම් මගේ ජීවිතයේද වඩා පිරිසිදු. හඳ බොහෝම පැහැපත් සෞම්‍යයි ආලෝකයේ විහිදුවනවා සෞම්‍ය. නමුත් හඳ මැද්දේ කළු ලපයක් පේනවා. උන්වහන්සේ බැලුවා මගේ සීලය කොහොමද? මගේ සීලයෙහි එහෙම කුඩා ලපයක්වත් කොතනකවත් නැහැ. යම්කිසි දවසක පැවිදි වුණාද එදා පටන් මේ මොහොත දක්වා ඊ타ත්ම උසස් අයුරින් මං සීලී රැක්කා. සිහි කල්පනාවෙන් යුතුව. ඒ නිසා අර හඳට වඩා මගේ පැවිදි ජීවිතය සෝභා සම්පන්නයි කියලා හිතනකොටම උන් වහන්සේට මහා ප්‍රීතියකුත් ඇති වුණා. ඔය අතර පින්වත්නි උන් වහන්සේ අඬද්දී දේවතාවේකුත් අඬන්න පටන් ගත්තා. උන් වහන්සේ බැලුවා කවුද කෙනෙක් අඬනවා. සක්මන් මළුව කෙළවරට ගිහින් ඇහැව්ව කවුද මේ අඬන්නේ? එතෙන්දි කියනවා ස්වාමීනි මම තමයි මේ කැලේ ගහකට අධිගෘහිත දිව්‍ය පුත්‍රයා. මම ඔබ වහන්සේ අඬනවා දැකලා රහත් වෙන්නයි ඇඳුවේ මමත්. දිව්‍ය පුත්‍රයාණෙනි අඬලා පුළුවන් ද රහත් වෙන්න? බැරි නම් ස්වාමීනි ඔබ වහන්සේත් 29 අවුරුද්දකුත් මාස 11කුත් දින 30 ගණනක් හෙට අවසාන 30 වෙනි දවසේ අවුරුදු 30 පිරෙන දවස හෙට මේ කාලයේ තුල මේ ලෝකේ කවර භික්ෂූන් වහන්සේ නමක්වත් නොවිඳිනා තරම් දුකක් ඔබ වහන්සේ රහත් වෙන්න වෑයම් කළා. බුද්ධ කාලේ රහත් වෙන්න දැරූ උත්සාහයන් පිළිබඳවත් ඒ තෙරුන් වහන්සේලා ගැනත් මම දන්නවා. මෑත කාලයක එදත් අදත් බැලුවොත් ඔබ වහන්සේ තරම් දුක් විඳපු කෙනෙක් නම් අනේ මම දැකලම නැහැ. ඔබ වහන්සේගේ උදාර සීලයට ගරු කරලයි මම ඔබ වහන්සේව ආරක්ෂා කළි. ස්වාමීනි මේ මිනිස්්‍ය ශරීරය නිදාගන්න නැතුව 30 අවුරුද්දක් ගෙවන්න බෑ මැරෙනවා. ඔබ වහන්සේ කණුවකට ගහකට හේතු වෙලා නැත්නම් ඔබ වහන්සේ ඉඳගෙන කොතනකට හෝ හේතු වෙලා මිස පිට දිග ඇරලා මේ අවුරුදු 30 තුරා නිදාගත්තේ නැහැ. දෙපය හේදුවේ නෑ ජල ස්නානයක් කළේ නෑ. මිනිස්සෙකුට බෑ එහෙම ජීවත් වෙන්න මැරෙනවා. නමුත් මම තමයි ඔබ වහන්සේව රැක්කේ. ඔබ වහන්සේ දන්නේ නැතුවට මම හැමදාම ඔබ වහන්සේගේ සීලයට ගරු කරලා ඔබ වහන්සේගේ ආහාරයට නොදැනුවත්ව මම දිව්‍ය ඕජස් යෙදුවා. අමෘතේ යෙදුවා. අන්න ඒ බලයේ නිසයි ඔබ වහන්සේ නොමැරී මේ කාලේ ජීවත් වුනේ. අන්න ඒබඳු කෙනෙක් ඔබ වහන්සේ. මා ඒ සැලකුවේ ඔබ වහන්සේගේ ශීලීයටයි. එයින් ධෛර්යවත් වුණා. ආයෙත් කල්පනා කළා එදා මගේ ගෝලයා කිව්වේ කොහොමද ධම්ම දින්න නම ඔබ වහන්සේ හරියට පාපිස්සක් වගේ කිව්වා. අද මේ දිව්‍ය පුත්‍රයා කියනවා මමත් අඬන්නේ රහත් වෙන්ටි කියලා. රහත් වෙන්න පුළුවන්ද මේ අඬලා එතකොට මට දුන්නු පිළිතුර මොකක්ද ඇයි ඔබ වහන්සේත් අඬන්නේ මෙච්චරකල් භාවනා කළා භාවනා කළා ඒ භාවනාවෙහි උපරිම ප්‍රතිඵලයේ ලබන්න ආසන්න විත්ම ඔබ වහන්සේ තඬනවා මට එච්චර මහන්සි වෙන්න බෑ මම ටිකක් කඩලා පුළුවන් ද රහත් වෙන්න මට සමච්චල් කරනවා දෙවියෝත් අද හිත ධෛර්යවත් කරගෙන නැවත සක්මනට බහැලා භාවනාවෙන් යනකොට තමයි අර හඳ පෙනුනේ. මගේ සීලයේද නැත්නම් මගේ ජීවිතයේද අර හඳද වඩා පිරිසිදු. එතකොට දැක්ක නෑ මගේ ජීවිතයයි පිරිසිදු. මේ දෙවියාගේ වචනින් ඒ වඩාත් පැහැදිලිව පේනවා. ඒ ඇති උණු ප්‍රීතියම පාදක කරගෙන ඒ ප්‍රීතියම පාදක වශයෙන් තබාගෙන මොහතකින් මහා ශීව තෙරුන් වහන්සේ පින්වතුනි අර සක්මන් මළුවේ එහා කෙරෝලට ගිහින් මෙහා කෙරෝලට එන්නත් කලින් සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් වූ රහත් ඵලයටපත් වුණා. උන්වහන්සේගේ දෙපය හෝදණ්ඩ 30000ක් රහතන් වහන්සේලා වහා රැස් වුණා ප්‍රදේශියම. ඒ අතර දෙදෙව්ලොවට අධිපති සත්‍රදිව්‍ය රාජයාත් ඇවිදින් සුජා කියන දෙවඟන විශ්වලාගෙන ඉදිරියෙන් තබාගෙන ස්වාමීනි ස්ත්‍රියක්ය ස්ත්‍රියක්ය කිය කියා ඒ මාර්ගයෙන් තමයි රහතන් වහන්සේලා දෙපසට කරලා මහා ශීව හාමුදුරුව ළඟට සක්‍ර දිව්‍ය රාජය ආවි. ඇවිදින් දෙපය හොදන්න සූදානම්. සක්දෙව් රජතුමනි මිනිස්්‍ය ගඳ බෑ ඔබට උහුලන්ට. නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ සීල සුවඳයි ඊට වැඩි. ඒ නිසා මට මේ කරුණක් නොවේයි කියලා සක්දෙව් රජතුමා ජල භාජනයේ සුජා දෙවඟන ඇල්ලුවා. දෑතින් දෙපය හෝදලා නිම වෙන විටම එදාම උපත ලද දරුවෙකුගේ දෙපය වගේ මහා ශීව මහරහතන් වහන්සේගේ අර ගොරෝසු දෙපය හම් ගැලවිලා තිබුණු දෙපය ඊ타ත්ම සුමුදු තත්වයට පත්ුණයි කියන බවත් අපේ අට කතාවල පැහැදිලිව දක්වලා තිබෙනවා මේ මතක් කළේ අංගුත්තර තිකනිපාත අට කතාවේ සහ සක්ක පඤ්ඤ සූත්‍ර අට කතාවේ දැක්වෙන එකම කතාව මහා ශීව මහරහතන් වහන්සේ. ඔය මොකද්ද සිතේ සංසුන්කම? බලන්න ඔය තරම් දීර්ඝතම කාලයක් උන්වහන්සේ භාවනා කළද හිතේ නියම தત્ත්වේ ඇති කරගන්න බැරි වුණා. ධ්‍යාන සමාපatti කියන්නේ පින්වතුනි කෙලෙස් යටපත් කිරීම. කෙලෙස් ඔබා තැබීම. කොයි වෙලාවේ මතුවේයිද කියලා කියන්න බෑ. රහත් වෙනවයි කියන්නේ කෙලෙස් උදුරා දැමීම එහෙම පිටින්ම. දැන් මහා ශීව හාමුදුරුවෝ හිතාගෙන හිටිය මම දැන් ධ්‍යාන සමාපatti තියෙනවා. කවදාක්වත් වැරදි අදහසක් පහළ වෙලා නැහැ. අන්න ඒයින් පැහැදිලිව පේනවා හිත සංසුන් කරගෙන මේ උදාර ප්‍රතිඵලයේ ලබනද සංසාරේ කොච්චර කාලයක් ඵල පුරුදුකම් ඇති කරගත යුතුද කියන බව දැන් අර අපි මතක් කළ බාහ්‍ය දාරුචීරිය හාමුදුරුවෝ මෙවර නිගන්ඨේක් වුණත් ආජීවකේක් වුණත් පෙර ආත්මවල මහානදම් පුරපු හොඳට සිත සංසුන් කරගන්න භාවනා කළ උත්මි බලන්න ඒක සසර පුරුද්දට ගියා ඒ නිසා අද අපි දියුණු කරගනු ලබන මේ දාන සීල භාවනා කියන ගුණ කරුණා මෛත්‍රී කියන ගුණ ඉවසීමේ ගුණ ආදිය පින්වත්නි මීළඟ ආත්මවලටත් අපට පිහිටනවා. අපි මැරෙනවයි කියන්නේ මේ සිත ගමන් කරනවා ශාරීරිය තියලා යන්නේ. අපි හැම කෙනෙක්ම එක්තරා කාල සීමාවක් තුලදී මේ ශාරීරියේ තැම්පත් කළා ගියා. මෙතනින් පිට වෙන්නේ මොකක්ද? චිත්ත වේගය. ඕකට ආත්මය කියනවා ප්‍රාණය කියනවා ජීවය කියනවා හුස්ම ටික ගියයි කියනවා නමුත් මේ චිත්ත වේගය යන්නේ චිත්ත වේගයට කැවිලයි තියෙන්නේ අද අපි කරපු කියපු පළපුරුදු සියල්ලක් අන්න ඒ නිසා තමයි මේ පින්වතුන් දන්නවා සමහර දරුවන් අවුරුදු 7 8 වෙනකොට ඇතැම් විට අවුරුදු 30 40ක කෙනෙකුටත් වඩා යම් යම් දේවල් තේරුම් ගැනීමේ ශක්තිය තියෙන බව. අර සාංශාරික පුරුද්ද. අන්න ඒකයි සිතේ ස්වභාවය. ඔය හිත තමයි සංසුන් කරගතිය යුතුව තිබෙන්නේ. හිත හොඳ මගට යොමු කරගත්තොත් ඒකෙන් ලැබිය හැකි ප්‍රතිඵල නම් බෑ අපි කාටවත් කියලා නිමාවක් කරන්න. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගු මේ හිත තමයි මුළු ලෝකේම පාලනය කරන්නේ පුද්ගලයාගේ හිත ත්‍රිසංගත සතාගේ හිත අමනුෂ්‍යයාගේ දෙවියාගේ බ්‍රහ්මයාගේ හිත ඔය චිත්ත වේගයේ තමයි දිගින් දිගට යන්නේ ඒ නිසා තමයි බොහෝ දැන උගත් බුද්ධිමත් අය අවසාන මොහොත දක්වාම යමක් ඉගෙන ගන්න මහන්සි වෙනවා. යමක් ගුණයක් පුරුදු කරගන්න මහන්සි වෙනවා. මේ ආත්මයේදී ප්‍රතිඵලයක් ගන්න බැරි වුණත් මට මේකෙන් ඊළඟ ආත්ම භාවයේදීවත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඇතුව. ඒකේ විශාල ගැම්මක් තිබෙනවා. අන්න ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕනේ මේක උදාර ගුණයක්. බුදු කෙනෙක් ලොව පහළවන්නේ ඕකටයි. ලෝකයා වරදින් වළක්වල යහපතෙහි යොදවන්න. පාපේ නිවාරෙන්ති පාපයෙන් වළක්වන්නයි බලාපොරොත්තුව. අපට ධර්ම දේශනාවක් කිරීමට පවා බුදුහාමුදුරෝ උපදෙස් දීලා තියෙනවා ඒ දේශනාව කරන්න කලින් සූදානම් වෙනකොටම මා මේ දේශනා කරන ධර්මයේ අහලා බොහෝ දෙනා පාපයෙන් වළකිත්වා එක පාපයකින්වත් වළකිත්වා කියලා හිතා ගන්න ඕනේ. ඒ වගේම මා මේ කරන දේශනා වහලා බොහෝ දෙනා තව තවත් පින්දහම් කරගනිත්වා. ওই කාරණා ගැන අපි දැන් මතක් කළා. සෑම කෙනෙක්ම දැන් බණ හැවුවා, හිත සකස් කරගත්තා. දාන සීල භාවනාදී පින්කම් වල යෙදিলা ඒ මාර්ගයෙන් අපි සෑම දිනාටත් අපේ සිත් සතන් දියුණු පමුණු කරගෙන එමගින් ලබන අමා මහ නිවන් සම්පත් පිණිස මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. ittavata camhehi sambataṃ puñña sampadaṃ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා විත්තාවතා ච නම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා විත්තාවතා ච නම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම මහා විහාරය, කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරය, නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමති රාජමහා විහාරය සහ මියන්මාරයේ යන්ගුන් නුවර මියන්මාර් බෞද්ධ මධ්‍යස්ථානයේ යන චාතුරු මහා විහාරාධිපති අමරපුර මහානිකායේ උත්තරීතර මහානායකව වැඩවිසූ ශ්‍රී ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචනකී රුති ශ්‍රී ශාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංශ අග්ගමහා පඬිත මහෝපාද්‍යය අපවත් වී වදාළ අතිපූජනීය කොටගොඩ ධම්මාවාස මහා ස්වාමීන් වහන්සේ Thank you.